तस्य भगवतो सम्मासम्बुद्धस्य नमो तस्य भगवतो आतो सम्मासम्बुद्धस्य नमो तस्य भगवतो वरातो सम्मासम्बुद्धस्य वाप्नो देवो जनानि අතරින් පතර සාකච්ඡා ධර්ම සාකච්ඡා වලදී ධර්ම සාකච්ඡාව අපි කරන්නේ අර විපස්සනා භාවනාවට යෝගාවචර ජීවිතයට උපකාර වෙනවා ධර්ම යෝගාවචර ජීවිතේ නිවන ලබා ගැනීමට වැඩට යෙදෙන ඉන්නත් පිරිසක්. ඒ පිරිසගේ එකම පරමාර්ථය නිවන් මඟ හෙළි කර ගැනීම. ඒ නිවන් මඟ හෙළි කරගෙන වැඩ ගෙන යනා වූ අවස්ථාවේදී පිරිසිදු අධ්‍යාසයේ සම්පත්තියක් තියෙනවා. අධ්‍යාසයේ සම්පත්තිය පිරිසිදු වෙනවා කියන්නේ අදහස් පිරිසිදු පැහැදිලි අදහසක් තියෙනවා තමන්ගේ තමන් යන තමන් බලාපොරොත්තු වන වැඩ පිළිවෙල පිළිබඳව මේ වෙනුවට මම බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී මතක් කරන්නේ අපේ අදහස් අපේ අදහස් කුමක් විය යුතුද යන්නේ අප යන මඟ ප්‍රතිපත්තිය සමාන කමයි ඒ සමනිසාර ප්‍රධාන අරමුණක් ඔස්සේ හිත යොදවන්න බලාපොරොත්තු මේ ආසනයේ ප්‍රධාන අරමුණ කුමක්ද අරහත්ත්වය අරහත්ත්වය ලබා ගැනීමයි පරම අධ්‍යාසය ලොකුම අධ්‍යාසය ලොකුම සංකප්තිය ලොකුම බලාපොරොත්තුව අරහත්ත්වය ලබා අරහත්ත්වය ලබා ගැනීමට කටයුතු කරනකොට ඇතැම් විටක අයිතිත්වය ලැබෙන්නත් පුළුවන්. ඇතැම් විටක එයින් මෙහා නවතින්නත් පුළුවන්. මේ විහා අර අන්තිම සීමාවට පිට යොදාගෙන වැඩ කරනකොට පිළිකීමක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සරියුත් මහරහතන් වහන්සේගේ දේශනාවක් සඳහන් වෙනවා මේ හරිය වාස හරියා වාස 10ක් ඒක රහතන් වහන්සේලාගේ වාසස්ථාන වශයෙන් සඳහන් වෙනවා දසීමේ වික්‍රේ අරියාවාතා යදරියා ආවතින්සු වා ආවසන්තිවා ආවතිස්සන්තිවා කතමේ රාසය ඉඳගෙන කරේ වික්ඛෝ අන්තංග විප්පහීනෝ හෝති ඡයංග සමන්නාවතු ඒකාරක්ඛෝ චතුරාමස්සේන සමන්න පච්චේක සත්‍යෝ සමනේ සත්‍යේනෝ අනානිල සංකප්පෝ පටිච්චසමුප්පාද කාය සංඛාරෝ ශූන්‍යොත් චිත්තෝ ශූන්‍යොත් පඤ්ඤෝ මෙන්න මේ 10 මේ 10 පැහැදිලි කරලා විස්තර කරන්න බොහෝ වේලාවක් ගත වෙනවා සාමාන්‍යයෙන් මේ පිළිසෙට ඒ තරම් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. ඒ වගේම කාලෙත් බලාගෙන වැඩ කළ යුතුයි. ඒ ආර්යයන් වහන්සේලා ආර්යයන් වහන්සේලාගේ වාසස්ථාන 10ක් පුරෝදානන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කළා. ලකුත්තර සූත්‍රයේ සංගීති සූත්‍රවල සඳහන් වෙනවා මේ සරියුත් ස්වාමීන් වහන්සේගේ දේශනාව මේ ආර්ය වාසය. ඉතින් මේ දෙකම අදහස් වශයෙන් එකක්. අපේ අදහස ඒ ආර්යයන් ආර්යයන් වහන්සේලාගේ ඒ වාසස්ථාන දහය තුල අපේ අවස්ථාව ගැනීමයි. හුඟක් දුරට පවත්වා ගැනීමට මහන්සි ගැනීම ඒ නිසා ඒ කරුණු 10 තරමම් දුරට මතක තියාගන්න අවශ්‍යයි. කරුණු 10 ගන්නව බොහොම දෙනා උනාසන්ත අපරකට නැහැ. ඒ විදිහ එකතු කරලා ගොනු කරලා මතක තබා ගැනීමට සුදුසු බවයි මෙහිදී මතක් කර දෙන්නට තියෙන්නේ. යම් කිසි විදිහකින් මේ අදහස් මේ වාසස්ථාන වල හිත රඳවා ගන්නට පුළුවන් වුණොත් ඒ අවස්ථාවේදී අර ඒ රහතන් වහන්සේගේ தත්වය ප්‍රතික්ෂේප කරගෙන ජීවත් වෙන්න පුළුවන් යම් කිසි දවසක ඒ අරිහත් වාස්තම රහතන් වහන්සේගේ සත්වයට පත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්නේ ආති වෙන්නා වූ උසස් ගුණ අත්පත් කර ගැනීම වරදින්නේ නැහැ. මෙන්න මේ නිසා අපේ හිත් අධ්‍යාවේ සම්පත්තිය වශයෙන් සම්පූර්ණ කරනකොට මෙන්න මේ කරුණු වල මෙහි සඳහන් වන කරුණු වල හිත හදවන්ට මහන්සි ගන්න. ඒ තියා ගන්නට පුළුවන් ස්ථානයේ තියාගන්න. එතකොට මේ සූත්‍රයේ සඳහන් වෙනවා යදරිය ආවදින්තුවා ආවතන්තිවා ආවසස්සන් ආවතිස්සන්තිවා කියලා වචන. අතීත වර්තමාන අනාගත පාර තුනටම සම්බන්ධ කරලා මේ ක්‍රියාපද තුන තියෙනවා ආවාසේ ආවාසේ කරගන්නවා ආවාසේ කරගත්තා ආවාසේ කරගනි ආවාසේ කරගනි ගන්නාව මස්තර එතකොට මතු පාරේ අම්මා අතීත කාලයේ අන්තරම් ආර්යයන් වහන්සේලා තමන්ගේ යම් ගුණ ධර්ම වල වාදේ කෙරුවා නම් ඒවයි කාර්ය වාදිකය වර්තමාන කාලයේදී බුදුරජාණන් වහන්සේගේ දේශනා කාලයයි වර්තමාන කාලය කියලා එතන ගලාම එතකොට එතන හිතම් මත්තට එහෙම නැත්නම් අනාගත සාසන සම්බන්ධ කරගෙන ආවති සම්පති කියලා දේශනා කළා කියලා හිතන්නේ. කෙසේ වුවත් මේ කාල තුනටම අදුවක් පාඩුවක් නැතුව සම්පූර්ණ කරගත හැකි බුදුන් ධර්ම පන්තියක් බවයි අපේ විදිහේ මේ කාර්යයේ මේ වස්තහ කියලා අයින් කළ යුතු නැහැ කියන අදහස මොකද දෙන්නේ මේ කාලේ ඒ තරම් දුරට මේවා සකස් කරගන්න අමාරුයි දුෂ්කරයි එනිසා යන්තමට අපි කරමු කියන හැඟීම දෙන්නවා යන්න හොඳ නැහැ නියම වශයෙන්ම බුදුරජාණන් වහන්සේ කාල තුනටම සම්බන්ධ කරලා මේ ධර්ම 10 දේශනා කරනවා. නිසා අපි නියම වශයෙන් නියත වශයෙන් මේ යොදවා ගන්න ඕන. අපි යම් දවසක මේ නියම තැනදීම ලබා ගන්නවා නම් ඒ තැනදීම ලබා ගන්න තුරු අපේ විස්තුල මේ ධර්ම බාර පවත්වා ගන්න ඕන. එතකොට ඒ විදිහේ බාර පවත්වනවා නම් අර කියනවා බලාපොරොත්තු වන්නා වූ ඒ උත්තමාර්ථය සම්පූර්ණ කරගන්න පුළුවන්. ආර්ය වාස ආර්ය වාස දහය. ආර්යයන් වහන්සේලාගේ වාසස්ථාන ආර්යයන් වහන්සේලාගේ ඉත් පවත්වන සංඝහය කියන අදහසයි ගන්නවා. එතකොට සතරන කලමු කොටස. කලමු කොටස පංචාංග විස්පතිනෝ හෝති. ඉදසෙන්කමේ විස්සෝ පංචාංග විස්පතිනෝ හෝති. මේ ශාසනයේදී ශාසනයේදී වික්ෂුව යෝගාචරය පංචාංග විස්පතිනෝ හෝති. අංග පදකින් සමංගේ හිත වෙන් කරගෙන සිටී. තමන්ගේ හිත තුන බව සාන්ත හිත දිවෙන්නා වූ කරුණු හතරක් කරුණු පහක් කරුණු පහක් අයින් කරගෙන වාසය කරයි කියන අදහසක් එන්නේ අංග පහ එතකොට මොනවද අම්බකහ? ඉත වික්‍රේ වික්ඛුනෝ කාම ඡන්தோ පහිනෝ හෝති. ව්‍යාපාදෝ පහිනෝ හෝති. සීනමින් සම්පහිනං හෝති. උද්ධච්ච කුච්චං පහිනං හෝති. විචිකිච්ඡා පහිනා හෝති. ඒවං හෝ වික්‍රේ වික්ඛෝ පංචංග විප්පදීනෝ හෝති පංචංග විප්පදීන කියන මේ වාමස්ථාන සහපන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රධාන මූල වාමස්ථාන ඉද වික්‍රමයේ විකුණෝ කාමං ඡන්தோ පාවිනෝ හෝති මේ කාර්යයේ වික්ෂුවේ කාම ඡන්දය ප්‍රවීණ වූයේය. එතකොට කාම අදහස්, කාම සංහාව, කාම තෘෂ්ණාව, කාම පිපාසාව පිටින් හරි කරගෙන වාසය කරනවා. එතකොට ඊළඟට ඒක සාමාන්‍ය වෙනම වෙනම විස්තර කරනවා නම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටම්බ තණ්හා, ධම්ම තණ්හා. අදකොට ඔය තණ්හාවන් ඔය තණ්හාවන් හිතට එන්න නොදී වාසය කරනවා. අදකොට කාමච්ඡන්දෝ පහේනෝ හෝති විදේකේ මෙතන මේ කාමච්ඡන්දේ කාම තෘෂ්ණාව විදිහේ පංචකාමයන් පිළිබඳව කාම වස්තුන් පිළිබඳව ආසාව ප්‍රහේන දිරීමේ ක්‍රම තුනක් තියෙනවා මේ අසුදා සංගම් වශයෙන් ප්‍රහේන දිරීම විකම්බන වශයෙන් ප්‍රහීන වීම සමුච්ඡේද වශයෙන් ප්‍රහීන වීම කියන අවස්ථා තුන. සාධාරණ වශයෙන් කාම ඡන්දේ ප්‍රහීන වීම එක්තරා ප්‍රහීන වීම අයින් වීම. කාම ඡන්දේ ඒ අවස්ථාවේදී ඉදිරිපත් වෙන වෙන අවස්ථාවල් බලාගෙන ඒකට ඒවාට ප්‍රතිකර්මයේදී යෙදීන්නේ ඒ අවස්ථාවලදී අසුව මනසකාරාගේ මෙනෙහි කිරීමේ වඩාම් වශයෙන් ඒ තණ්හාවන් අයින් කරගන්න රූපයන් පිළිබඳව ආසාවක් ආපුවා වගේ ලාවේදී ඒ විදිහේ අයින් කරගන්න ශබ්ද පිළිබඳ ආසාවක් ආපු වෙලාවේදී ඒ විදිහේ අනිත්‍ය විපාකයන් කරගන්න. ගන්ධ සුගන්ධ සම්බන්ධව ආසාවක් ආවම ඒ කායින් කරගන්න. රස පිළිබඳ සංහාවක් ආසාවක් ආවම ඒ කායින් කරගන්න. පොට්ටඹ පිළිබඳව ස්පර්ශයේ අංග පිළිබඳව ආසාවක් සංහාවක් ආවහම ඒක අයින් කරගන්න එතකොට අනිත් එකක් නේද ධම්ම සංහා කියන එකක් තියෙනවා ඒක ප්‍රධාන වශයෙන් මෙතන කියන්න පහයි ප්‍රධාන වශයෙන් සම්මන්නේ ඒකත් ගණන් ගන්න ඕනේ ඒකත් ගණන් ගන්න ඕනේ එතකොට අර සංහාව පදම් වශයෙන් ප්‍රතිගෙන කරගන්න ඒක වෙනවා භාවනාවේ යෙදෙන්නව අවස්ථාවේදී ඒ විදර්ශනා භාවනාවේ යෙදෙන්නව අවස්ථාවේදී විදර්ශනාව අතරට අතන් විතර බාහිර සංහාර අදහස් කෙරෙන්නේ ඉතිතියි එගෙන එන්න පුළුවන් පැරණි පුරුදු දේවල් අනුව එන්න පුළුවන් අහපන නාමයේ දිවකය හිත කියන මේවාට ඒවා එන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අතුරුමන විකාරයෙන් හෝ ධාතු මන විකාර වශයෙන් හෝ ඒවා මෙනෙහි කිරීමෙන් අයින් කරගන්න මේ යෝගාවචරයන්ට ඒ පස්සනා භාවනාවේදී ඒ කෙරෙන්නා වූ ප්‍රහාණය ඒ විදිහේ කෙරෙන්නා වූ ප්‍රහාණය සදංග ප්‍රහාණය. මේ සදංග ප්‍රහාණය අර විපස්සනාමේදී කෙරෙන නිසා හැදම්මිට බලවත් වෙනවා. බලවත් ප්‍රහාණයක් වෙනවා. නැත්නම් විදක ඒක දිගට දිගට කරගෙන ගියාම ප්‍රහාණය අන්තිමේදී සත්‍යවත් ප්‍රහාණයක් වඩායි වෙනවා. නමුත් කවදාකවත් ඇති නොනන්ද මේ ප්‍රහාණයක් වෙන්නේ නැහැ බරක් ප්‍රහාණය. ඒක මේ අත්ෝ ධර්මකාරණය. මේ කලම් ප්‍රහාණය මේ විපස්සනා භාවනාවේ මුල් මාර්ගඵල ලැබෙන්න මුලින් හැම ප්‍රහාණයක්ම හැම ප්‍රහාණයක්ම වෙන්නේ සදංග ප්‍රහාණය විපස්සනා වශයෙන් හේතුක සමත වශයෙන් භාවනාව කෙරෙන්නව අවස්ථාවේදී ඊට වඩා බලවත් අන්දමටයි මේ සංඛාවල් හරින්නේ. ඒකට කියන්නේ මේ අත්තම් ගන්නවා විකම්මන උදාහරණේ බව. එතකොට ප්‍රථම ධ්‍යාන උපචාරයේ පටන්ම මේ විකම්මන ප්‍රහාණයට මුල පුරන. ප්‍රථම ධ්‍යානයේදී විකම්මන ප්‍රහාණයේ ප්‍රතිඥානය. ත්‍රිතිය ධානයේදී වඩා බලවත් වෙනවා. ත්‍ෘතිය ධානයේදී වඩා බලවත් වෙනවා. චතුර්ථ ධානයේදී ඊටත් වඩා බලවත් වෙනවා. එවි කම්මන ප්‍රහාණය අරිත වඩා කියන්නේ සදාන්ත ප්‍රහාණයට වඩා බලවත් ඊට වඩා බොහෝ කල් අල්ලනවා නමුත් හේතු අර ප්‍රහාණය කලාව කරනු ලැබූ ප්‍රේෂයන් සංහාව නැවත උපදින්නේ නැහැ කියලා කියන්නද උපදින්නේ දෙන්නේ ඒ නිසා තමයි සමුච්ඡේදන සමුච්ඡේද ප්‍රහාණය විභාව බලාපොරොත්තු වෙන්නේ සමුච්ඡේද ප්‍රහාණයෙන් කෙරෙහි නැතිකොලොත් ඒ සමුච්ඡේද ප්‍රහාණයෙන් බැහැින වෙච්ච කෙලෙස් නැවත ඇති වෙන්නේ. දුකට සංහාව. කාම ඡන්දේ. කාම ඡන්දෝ පංගිනෝ හෝති විවේ. ප්‍රධාන වශයෙන් කියන්නේ කාම ඡන්දය කාම ආශාව ප්‍රහීන වෙන්නේ අනාගාමී මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් ඒ ඒ අවස්ථාවේදී ප්‍රවීණ වෙච්ච අංහාව කාම කුෂ්ණාව සංතානි ඒ සංතානි නැවත පහළ වෙනවා පහළ වෙන්නේ නැති කර්ම සත්‍යයකට ගන්නේ අදෝට මෙන්න මේ විදිහට රහතන් වහන්සේගේ සත්‍යයට මෙහා මේ සඳහන් කළේ රහතන් වහන්සේට ප්‍රහීත වෙලාවේ තියෙන සම්පන්න. එතකොට අනාගාමී මාර්ගයෙන් දෙන වෙන නිසා රහතන් වහන්සේට එතනින් කරන්න ඒ සම්බන්ධව කරන්න වැඩක් නැහැ. නමුත් ඒ ගුණය තියෙනවා. ප්‍රහීන ගතිය තියෙනවා. තවත් කාරණයක් තියෙනවා. කාමච්ඡන්දය කාමච්ඡන්දයේ එක්තරා කොටසක් සෝතාපට්ටි මාර්ගයෙන් කැඩෙනවා. සකුදාන මාර්ගයෙන් කැඩෙනවා. අන්න ඒකත් මතක තියාගන්න ඕන ධර්මයන් සම්බන්ධව විස්තරය ගැන කලකන විට සෝතාපට්ටි මාර්ගයේ නැති වෙන්නේ කාමච්ඡන්දේ අපායগামী සත්‍යය. අපායগামী සත්‍යය මෙහි වෙන්නා වූ කාමච්ඡන්දේ කියන අපායগামী සත්‍යය එතුණින් නැති. කාමච්ඡන්දේ කියන අර සත්‍යය නැතිද යනවා. සහෘදාගාම මාර්ගයෙන් ඕලාරික කාමච්ඡන්දය ඕලාරික කාමච්ඡන්දය අනාගාමී මාර්ගයෙන් ඊට වඩා සියුම්ව තියෙනා කාම සංකේයයි. හරි හරි. මෙන්න මේ විදිහට විදිහේ විකෝණ කාම සංකෝ පමිනෝ කියන දේශනාවේ ඉස්සරහම විදිහේ විදිහට සමකන්න එදා ගන්න ඕන. එතකොට මේ ආර්ය වාද ආර්යයන් වහන්සේලාගේ වාසස්ථානයේ එක කොටසක එක අංශයක් මූල මහන්සය මූල මහන්සයයි මේක කියනකොට මේ தත්ත්වය කියනකොට අර සහතන් වහන්සේ වෙන මේ විදිහේ தත්ත්වය අනාගාමීන් වහන්සේ මේ විදිහේ தත්ත්වය සතරදාගාමීන් මේ විදිහේ தත්ත්වය සෝවාන් අෂ්ටා මේ විදිහේ தත්ත්වයෙන් වාග්ය කරන්නේ කියලා හිතලා ඒ තත්ත්වයේ සලකලා තමන්ගේ මේ අධ්‍යාත්මික අභ්‍යන්තරයේ පිළිසු කරගෙන ත්‍යාගන්ත සබාගන්ත පවත්වාගන්ත මහසිරා දෙවෙනි කාරණේ ව්‍යාපාදෝ පටිවිදෝ ව්‍යාපාද නීවරණේ පටිවිද නීවරණේ එතකොට ප්‍රතික්‍රිය අරහ ක්‍රෝධය ඔය නම් වලින් සඳහන් වන සංයෝජන දීවරණ කියන මේ මේ දීවරණ වෙන කාම ඡන්දයක් දීවරණය විඤ්ඤාපාදයක් එතකොට මෙන්න මේ ව්‍යාපාද නීවරණය කියන්නේ අර ආශාවයි ව්‍යාපාදයයි කියන මේ දෙක කොන් දෙකේ පවතින දෙක. බොහෝ විට බොහෝ අවස්ථාවලදී කොන් දෙක එකක් ඇවිලෙන්නා වාගේ. එක කොනක් ඇවිලෙනකොට අනිත් අනිත් කොනක් නිවෙනකොට අනිත් කොන ඇවිලෙනවා. ඒ කොන නිවෙනකොට අනිත් කොන ඇවිලෙනවා. ඔන්න ඔය විදිහේ කොන් දෙකේ එක්තරා ද්‍රව්‍යයක් වාගේ හරියට. මේ ව්‍යාපාදය කාමං ඡන්දය කියන එක. ඇතන් විටක ආසාවෙන් පෙළෙනවා. ඇතන් විටක පටිවිදෙන් පෙළෙනවා. මේක සාමාන්‍ය ස්වභාව, සාමාන්‍ය සංස්කෘතිය. යෝගාවචරයන් මේ පරිදි. මේ දෙකොණෙන්ම පෙළීම නතර කරගන්න මහන්සි ගන්න. මේ දෙකම අයින් කර ගැනීමට ඇති ගන්නවා. ආශාව වාගේම බැඳීම වගේම යැදීමක් වුණා. යැදීමෙන් මේක පිළිසු කරගන්න මහන්සිය. යැදීම භාවනා. භාවනාවයි ආදීනව සාහිත්‍යය නානාවිද ආදීනව දීපතේ සම්පූර්ණ තමන්තම පශ්චාත්තාපයට පසුතැවිල්ලට හේතු වන තරම් කියලා. මේ අර කාමච්ඡන්දය කියන එක දිගින් දිගට බොහොම දිගට පවත්වගෙන යනවා හදා ගන්න බෑ. මේ ආදීනව ටික ආදී ව්‍යාපාදයේ වෙන ආදීනව බොහොමයි හදාගන්නේ. සංසාරයෙන් කැරෙන්න සංසාරයෙන් අයින් වෙන ගේදී මේ කාමච්ඡන්දේ දිගට යනකොට සංසාරයෙන් අයින් වීමම මේක ව්‍යාපාදයේ වැඩි වුණාම වෙන්නේ ආදීනව සායකයි ආදීනව සංසාරයෙන් එමුද වීමට, ඊතර වීමට ඒ තරම් කරදර වෙන්නේ නැහැ. ඒක මොකද වස්තු සම්බන්ධව නොදීම මේ විදියේ වස්තුන් තමන්ට තමන් බලාපොරොත්තු වෙන හැටියට තියාගන්න බැරි වෙන නිසා වස්තු එක එපා වීම වස්තු එපා වීමයි මේ විදිහේ මේ ව්‍යාපාදේ වස්තු එපා වීම එක්තරා ආන්දමකට පොර සංස්කාරات එපා වීමට උපකාරයක් යොදා ගන්න පුළුවන් මේ නිසා සතෙන් එගොඩ වීමට ඒ තරම් බාධාවක් නැහැ ව්‍යාපාදේ උදව් බාධා දෙන්නේ අර තමයි කාමච්ඡන්ද. ඉතින් මෙන්න මේ ව්‍යාපාරය කියන එක. නව ආඝාත වස්තු කියනවනේ. ආඝාත වස්තු නවයකට කියනවා අස්ථාන කෝපයත් එක්ක 10ක්. මේ මේ අන්නමට හිත කෙලසන, හිත අමාරු වෙහෙලන. ඒ එක්කම කුජලයක් අමාරු වෙහෙලන. ඒ අසුරු කරන තවත් කුජලයක් අමාරු වෙලා. භයානකව නීවරණය. භයානක නීවරණය ව්‍යාපාරය. මේවා මේකේ ආදීනෝ නාකන්න. මෛත්‍රිය මේක සම්හාරක. සබාමචන්දියන් කිරීමට අසුබේ වාගේම මේ ව්‍යාපාදයන් කිරීමට මෛත්‍රිය උපකාර වෙනවා. මෛත්‍රියත් උපකාර වෙනවා භාගවතෙන් මෙහි කිරීමෙනුත් මේ මයි මේ ව්‍යාපාදය අයින් කරගන්න. භාගවතෙන් කටයුතු කිරීම. ඊළඟට මේ සම්බන්ධව ව්‍යාපාදයේ සම්බන්ධව අමුතෙන් දිග විස්තර කරන්න උවමනා නැහැ. මේ කවුරුත් මේ සම්බන්ධව මේ ජීවනයේ දන්න ඉගෙනගෙන තියෙන මේක නැති වෙන්නේ කොහේද? නැති වෙන්නේ කොහොමද? කියන එකයි අපි ඉන්නේ. ඊළඟට ප්‍රශ්න කරගන්න ඕන පිළිතුරු ලබා ගන්න. අර විදිහට අර මුලින් කිය අන්දමට මුලින් කියාපු අන්දමට සදාංග වශයෙන් වික්‍රම්බන වශයෙන් සංඛේද වශයෙන් කියන තුන් ආකාරයෙන් මේක නැති කරගන්න. ඒ විදර්ශනා භාවනාවේ වෙන පින්නතුන් අර විපස්සනා ආස්ථාවේදී මේ අතරත ඇතන් විටක මේ මේ විදිහේ දේවල් වෙනවා. මොකද ව්‍යාපාද භාගතා දහස් ඒවා මේ අවස්ථාවේදී හිත පරිස්සම් කරගන්න. ආපු හැටිම කලබල වෙන්නත් හොඳයි. යම් කිසි අන්දමකට හිතට ආවහම තරහක් ව්‍යාපාරයක් රෝගයක් ආවම ඒකම දඟලන්න යනවත් නරකයි. ඒකට කියන්නේ ඒ භාවනාව මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන භාවනාව විදර්ශනා භාවනාව කරන්නේ. ඒ විදර්ශනාව විදර්ශනා අවස්ථාවේදී මෙනෙහි කිරීමෙන් නතර කරගන්න බැරි වුණොත් තියෙන්නේ අර විදර්ශනාව නවත්තලා මෛත්‍රී වශයෙන් සලකන ඒ වගේම ධාතු වශයෙන් සලකන ධාතු වශයෙන් සලකන කොට අර ව්‍යාපාදයකට ඉඩක් ලැබෙන්නේ නැහැ මෛත්‍රියේ ස්වභාවයෙන්ම ඒක මුරුදු වෙන කතියේ තියෙනවා ඒ මුරුදු වෙන කතිය නිසා කරගන්න පුළුවන් අනේ විදිහ අයින් වෙනකොට සදංග වශයෙන් අයින් වෙන එක. ව්‍යාපාදයේ සදංග වශයෙන් ප්‍රහීන වීමයි අවස්ථාවේ. සාමාන්‍ය වශයෙන් කලකනකට මේ පටිඝය අනුශය. කාම රාගානුශය, පටිඝානුශය කියලා දෙකක්ම තියෙනවා. අනුශය යට වෙලා තියෙනවා. මහා අතුරේ උරි ගහලා ඉන්න මහා භාරත සත්‍යම ඔබේ අතර ඉන්නවා. යතර. යම් දෙයක් ඉදිරිපත් වෙච්ච හැදීනවා මම මේ ආපාදේ ඒ විදිහයි. ඒක ඒ වෙලාවේ තදංග වශයෙන් අයින් වෙලා ඉතියි. මේ භාවනා කරගෙන යනවා සාවේදී මෛත්‍රිය ධර්මමනුෂ්‍ය කාර්යය කියන මේ අනුව අයින් කරගන්නවා නම් ඒක කලංගක් සහාමින කියලා නියමවල දෙන්නේ. ඊළඟට ඒ දනංග ප්‍රහාණයෙන් නැති කරපු එතන තව යහත භාව තමයි. තව යහත කරගෙන යනවා ආවේ. සමතවාදී ලක්ෂණය දියුණු කරනවා භාවනාව. එතකොට මෙන්න මේ ප්‍රථම ධ්‍යාන උපචාරයේදීම මේ නීවරණ දෙකම ඇති වෙනවා. ව්‍යාපාද විවරණයට ප්‍රථම ධ්‍යාන උපචාරය ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම ආයෙක සම්පූර්ණයෙන්ම යටපත් ඒකට කියන්නේ වික්ඛම්පන අවස්ථාව දෙතිය ධ්‍යානය තුතිය ධ්‍යානය චතුර්ථ ධ්‍යානය කියලා ඔය ධ්‍යාන වලදී කෙරෙන්නේ ඒවා වික්ඛම්පන ප්‍රමාණය නීවරණ ප්‍රහාණය මොළේදී ලඟන්නේ ඒ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානවලදී ඒවා ස්ථිර වෙනවා. ඒ ප්‍රහීන විකම්මන ප්‍රහාණය ස්ථිර වෙනවා. ඒ ප්‍රහීන වෙන්නේ මුල් අවස්ථාවේ. දෙකට මේ ළඟට සම්පූර්ණ සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මේ අනුශය සහිතවම ව්‍යාපාදා පටිඝානුශය සහිතවම පටිඝය පටිඝාත් පටිඝානුශය කියන මේවා නැති වෙන්නේ අනාගාමී සම්පූර්ණ අර මුලින් කියවා වගේ සෝදාගන්ති මාර්ගයේදී මේකේ අපායගාමී සත්‍ය හතරක් සතරාත්මකාන මාර්ගයේදී ඕලාරික తත්වේ ඕලාරික පටිවිය ව්‍යාපාදේ නැති කර අනාගාමී මාර්ගයේදී අනුසහව ව්‍යාපාදේ සම්පූර්ණයෙන්ම සමුච්ඡේද ප්‍රහාණය සම්ච්ඡේද ප්‍රහාණය නඩවට මෙන්න මේ විදිහට මේ ප්‍රහාණය එතකොට මුල් අවස්ථාව හිතාම හරිය වාද කියලා අපි ගණන් ගන්නවා. හරියන් වහන්සේලාගේ වාසස්ථාන. සාධාරණ වශයෙන් ප්‍රතිනේ බලත් ඒ ප්‍රතිනේ ඒ හරිය වාසය. වික්‍රම්බන වශයෙන් ප්‍රතිනේ බලත් ඒ ප්‍රතිනේ. තමයි කියලා ප්‍රධානයෙන් වශයෙන් කියලා තුන් ගාස්ම හොඳයි ගාස්ම සම්පූර්ණ ප්‍රතිනේ. එතකොට ඊළඟට තීන මිද්ධම් පහිනං හෝති තීන මිද්දදේ මේක බලවත් නීවරණයක් අර නීවරණ දෙක කර්මතම බාධක නීවරණයක් කියන විදිහේ නීවරණ දෙක. ඉන්න තීනයයි මිද්දයයි කියන දෙක. චිත්ත චෛතසිකයන්ගේ අකර්මණ්‍යතාව කියලයි බනකොට්ටොම තෝරාදේ. චිත්ත වේලඤ්ඤතා කාය වේලඤ්ඤතා. ඉතේ දෙදා චෛතසිකයන්ගේ දෙදා දෙකම තියෙන්නේ හිතේ. හිතට සම්බන්ධව. මේ නිසා මේක මේ බලය හයකට ගහනවා. පාරකට ගහනවා කර්ම. භාවනාවක පිළිදෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න බැරුවා වාගේම ඒ සක්ම කරන්නත් බැරි වෙනවා. ඒකෙන් නේද මේක මේ නිසා මේකත් බලවත් කොහේද වරද බලවත් නිවරණය මේ පාවිච්චි කර ගැනීමට බොහොම උපාය උගන්වලා තියෙනවා. මේ විදියේ උපාය උගන්වලා තියෙනවා දේශනාවෙම ගන්නවා කියනවා ඒ වගේම අග්වාචාරයෙන් මහන්සියලා තව තව ඒවා පිළිපදි කරලා කියනවා ප්‍රධාන වශයෙන් සාරාංශ කියන්නේ මේ සීල මුද්දේ එන්නේ අතන්මෙද සීල මුද්ද දෙක එනවා කයේ ගුරුවර වන්නට. කයට විස්රාමයක් දිය යුතුයි. ඒ දිය යුතු විස්රාමය ලැබුණේ නැහැ. ඒ නැති නිසා සමහර විටක මේ කියන විදිහේ බලපාන. ඇතන් මෙට අසනීප නිසා ඇති. කම්මැලිකම නේද ඇති. එතකොට බලවත්ව විදර්ශනා භාවනාවක යෙදෙන්න තිබුණා අර මොකක්වත් ගණන් ගන්න හොඳ මේ අපනීකේ නිදායි මේක මේ විදිහේ වෙලා කියන්නේ මේ විස්රාමයක් ගන්න ඕමනා නිසායි මේ මේ මේ මේ දුර්වලකම කියලා ඒක ගණන් ගන්න යන්න හොඳ නැහැ ඒක ගණන් ගන්න මොනොත් ඒක කම්මැලි තමයි. ඇයි තාම දුරට කළ යුත්තේ හිතට වැඩදී. හිතට වැඩ නැති වෙනකොට බොහෝ විට මේ ওই විදිහේ කම්මැලි. හිතට වැඩක් නැති වෙනවා. ඒ නිසා හිතා දුරට වැඩ දෙන්න. ඒ කියන්නේ ධර්ම සම්මාස්තනය. ධර්ම සම්මාස්තනය බොහෝ වටිනා දෙයක්. ධර්මයක් පිළිබඳව ගැඹුරට හිත යොදාගෙන යොදාගෙන යනවා. ඇතන් විට ධර්මයන් සම්බන්ධව ගැඹුරට හිත යොදාගෙන යොදාගෙන යනකොට ඒක දික් වෙනස් පුළුවන්. ඒක නවත්තන්න. අර අර සමාවරපොරොත්තු වන අර්ථයේ සම්පූර්ණ ඥාන ඒ නවත්තලා ආයි ටිකක් අඳපත සිහි කරගෙන ඉරියව් වෙනස් කරගෙන විනාශ භාවනාව කරන්න බලන්න. ඒක ප්‍රධාන වශයෙන් කළ යුතු උපාය. කියන මිත්‍ය කියන මේ නිවරණ යුගලේ. යුගලේ අයින් කර ගැනීමට කරන්න තිබෙනා වූ පිළිවෙතයි. මේක මේ සම්පූර්ණයෙන්ම මේ බාධක දෙයක් බාධක දෙයක්. ඒ නිසා මේ පහලින් කරගැනීමට අර ඒ මහන්සි ගන්නවා මහන්සියෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා. ඒක පදම් ගන්නානේ විදිහට අයින් කරගන්න. අර ප්‍රථම අධ්‍යාන ප්‍රචාරයේ පදම් කෙරෙන්නේ වික්‍රමන ප්‍රහාණය ආරම්භය. ඊළඟට අ සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ ඒ හරිමත් මාර්ගයෙන් සමුච්චයස්සහන් කරනවා එතකන් කියනවා මේ දුර්වලකම් දුර්වලකම කියනවා ඒවා කියනවා කියලා දැන් බාරාදු කරගන්න හරබයි නැත්නම් ඒ විදිහ කරගත්තොත් සමාධි ඉතිහාසය කරාට යන්න බැරි වෙනවා භාවනාව කරගෙන යන්න බැරි වෙනවා භාවනක කරන්නේ නැහැ Uh, හිත උනන්දු කරගෙන මේ මාන්දරට හිත උනන්දු කරගෙන නාවනව කරගෙන යන්න සමුච්ඡේද ප්‍රහාණය වෙන කම්ම භාවනාව කියන්නේ ආර්යත් මාර්ගඥානය සම්පූර්ණ අවශ්‍යයි ප්‍රහාණය මුල් අවස්ථාවේ තදවෝදේ නැති වෙනවා ධ්‍යානාවස්ථාවේදී කම්මනස්තරාණය කියන නැති වෙනවා සංකේත ප්‍රහාණය නැති වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළේ තීන නිද්දම් පරිණාම හෝති දෙවික්ඛෝ ඉදවික්ඛවේ වික්ඛුනෝ තීන නිද්දම් පරිණාම තීන නිද්දම් පරිණාම මොන ධර්මයේ ගිහින් හරි කියන මිලේ වේද වෙලා තියෙනවා නම් එන්න ඒ ආර්යයන් වහන්සේලාගේ වාසස්ථානයක ඉඳ සබාවෙන් ඉන්නවා කියන හැඟීම ඇති කරගත්තට කමක් නැහැ. දැන දුර්ලභ ඇති කරගත්තට කමක් නැහැ. එතකොට ඒගෙන මෙන්නම් පරිවෙනවා. උද්දච්ච කුක්කුච්චම් පරිණං හෝ උද්දච්චයයි කුක්කුච්චයයි උද්ධච්චය උද්ධච්චය කියන්නේ නොසංසෝකම් නොසංසෝකම දෙකේ විසිරුණු ගතිය හිත විසිරිච්ච ස්වභාවය එක අරමුණක නියම අන්දමට පවා ගන්න බැරි ගතියට කියනවා උද්ධච්චය නොසංසෝකම ලබන්නේ එතකොට මේ උද්දච්චය නිසා වෙන වෙනත් බාධක ඇති හිතේ බලපාන කොට උද්දච්චය නොසන්සුන්කම ඒ නොසන්සුන්කම බලපාන අවස්ථාවේදී ඒ දිගට තමන් පවත්වාගෙන යනා වූ භාවනා ප්‍රතිපත්තිය යෝගී ප්‍රතිපත්තිය ඇදිලා යනවා ඒකට බාධා කරනවා ඒ බාධා කරන නිසා මේක මේකත් වරදක් උද්දච්චයත් වරදක් ඒ වගේම උද්දච්චයෙන් ඇති වෙන තවත් වැරදි පරිහානියට හේතුන මෙන්න මේ කාරණය තේරුම් අරගෙන බුද්ධත්වයේ නැති කර ගන්නට මහන්සි ගන්න ඕන. ඒක නැති කර ගැනීමට ඒකේ සංසිඳීම. ඒකේ සංසිඳීම ඇති කර ගන්න ඕන. සමහර විටක මේ බුද්ධත්වයේ සංසුන්කම සිතිවිලි නානා ප්‍රකාර සිතිවිලි නිසා ඇති වෙනවා. එතකොට නොයෙක් විදිය නිති වෙයි. නැත්නම් විදක බාහිර කෙලෙස් බලයෙන් නිදහස් මේ නොසන්සුන් කාමයි. වෙන වෙන නීවරණ නිදහස් මේ උද්දත් නීවරණ. දෙවෙනි විදිය. ඒ නිසා පරිස්සම් වෙනවා. එක්කත්යෙන් පරිසම් වෙනවා කටයුතු කර ගැනීමට අධිෂ්ඨාන කරගන්නවා ඒකත් නීවරණය කුක්කුච්චය නීවරණය කුක්කුච්චය කියන්නේ කුක්කුච්චය කියන එකේ තේරුම විපිලිසර කියලා සිංහල වචනේ විපටිසාර පටිසාර විප්පටිසාර විප්පටිසාර කියන්නේ විපිලිසර යම් කිසි අදුපාඩුවක් නිසා වැඩි දෙයක් වෙච්ච ඕමනාවට වඩා වැඩි දෙයක් නරක වශයෙන් සිද්ධ වෙච්ච දෙයක් නිසා හෝ අදුපාඩුවක් නිසා හෝ ඇති වෙන විපිලිසර පස්චාත්තාපය කියලා කියනවා පසුතැවිලි මේ පසුට ඇවිල්ල දෙආකාරයකට ඇති වෙනවා. කළ යුතු දේ කරගන්න බැරි වුණා. අපතන් වදන කල් කළගතු කළගතු යුත්තේ කුසල ධර්මය ඒක කරගන්න බැරි වුණා. පපන් පාප පාප කළා. එතකොට යෝගාවදලයන් වශයෙන් කටයුතු කරන්නා වූ අවස්ථාවේදී මම කලයුතු භාවනාව කරගෙන යන්න බැරි. නොයා යුතු මඟක හිත යෙදුව. ඉතින් ප්‍රතිසාරය ඇති. නොයා යුතු මාර්ගයේ හිත යෙදුවා. කලයුතු දෙය කරගෙන නැහැ. හොඳට. කුක්කුච්චේ රුක්කුච්චය කියන එක විපාකාරයකට තියෙන සාමාන්‍යම ඔය විනය රුක්කුච්ච කියලා කවුරු කියනවනේ ඒක නීවරණයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේකයි නීවරණය මේ විචිකිච්ඡර බස්සු. විචිකිච්ඡර බස්සු. එතකොට මේවත් අර විදිහටම සදාංගක් සහානේ කම්මනස්සාමි සමුදේ දක්ඛානි කියලා තුන් ආකාරයකින් පිළිගන්න වෙනවා. මේ ළඟට විචිකිච්ඡාව විචිකිච්ඡාව බරපතල නීවරණය. විචිකිච්ඡාව කියවම සැකය සැකය කියන්නේ සමහර විදක ධර්මයේ සම්බන්ධව ගැටලු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නියම වුණේ නීවරණ විචිකිච්ඡා වෙන්නේ අර අත ආකාරයකට සැකසීමේ ගැන නේද කියන්නේ සාමාන්‍යයෙන් බණපදයක් සම්බන්ධව සැකයක් ඇති වෙන යම් කිසි දෙයක් සම්බන්ධව සැකයක් ඇති වෙන ආවද නාවද කියන සැක ඇති වෙන මේ සැක මෙන්න මේ විදිහට සංඛා විචිකිච්ඡා කියන වචන දෙකම සමානයි. බුද්ධේ කාංකති ධම්මේ කාංකති සංඝේ කාංකති කාය කන්ද උම්බන්දේ කන්ද අපරන්තේ කන්ද උම්බන්තා අපරන්තේ කන්ද විදක්පච්චේදා පරිච්ඡ සමුප්පන්නේ සම්පන්නේ කන්ද කියලා ප්‍රවිදියට නීවරණ විදිවිච්ඡාව සම්බන්ධව පැහැදිලි කරලා තියෙනවා රෝගතල්මේදී එමෙයින් මුන්දේ සංගති ධම්මේ සංගති සංගේ සංගති කියන මේවා අපේ රෝගාවචරයට කියන්නේ. සික්ඛාය සංගති. සික්ඛාය සම්බන්ධව සැකෑති වෙනවා සමහරවිට. ඒ කියන්නේ මේක මේ විස්සාවගේ කරුණද අ කරුණේ නැද්ද කියලා එහෙම නෙමෙයි. මේ විස්ථාපතේ මොකටද කනවල තියෙන්නේ කියලා මේක වැඩක් මොකටද වැඩක් නැහැ කියලා අන්නේ විස්ථාපත පිළිබඳව කතා බලාපොරොත්තු මේ විස්ථාපත පිළිබඳව තවද ඒ ධර්ම පිළිබඳව විදියට ඒකයි තමයි දුබ්බන්තාපරන්ත කුබ්බන්ත අපරන්ත කුබ්බන්තාපරන්ත මේ ඉලක්කය දාපරි සම්පන්න කියන්නේ මේ යෝගාවචරයන් සැක කරන්නේ ඒවයි හිතක ඇති වෙනවා මුද්දස්සාව කරනකොට. එතකෝ වතුදු කරන්න අවස්ථාව සැලසෙනවා. මොන විචිකිච්ඡාවක් තේරුම් අරගෙන කියනවා මේකත් බාහනක දෙයක්. නීවරණය. නීවරණයක් කියන්නේ නිවන් මඟ උරාගෙන ඉන්න, හොඳ මඟ උරාගෙන ඉන්න, බලක්කාගෙන ඉන්න. එනිසා හොඳ නැහැ. මේ නීවරණ. මේකෙන් මේක නිතර නිතර ඇති වෙන්නේ කියොත් පාඩම්. ඒ නිසා ධර්මයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව විමසන්න ඕන වැඩි කියම් සමග සාකච්ඡා කරන්න ඕන සාමාන්‍යයෙන් මේ ධර්ම සාකච්ඡාව කියන එක ඔන්නෝගේ උගා උපකාර වෙනවා විදිහාව අදවීමට විපස්සනා භාවනාව සාර්ථකව ගෙන යාමට සාර්ථක ප්‍රතිපදක අවස්ථා ගැනීමට උපකාර වෙනවා මේ සාපච්ඡාව. එනිසා අපේ පතර වැඩි කියක්කොත් වැඩි කිය නොනැත්කොත් කවුරුත් එකතු වෙලා මානකට කීපවතාවක් සාපච්ඡාව කරන්න පුරුදු වෙනවා. බුද්ධ කාලේම කරා. බුද්ධ කාලේ ධර්මවන්දකයේ එකතු වෙලා ප්‍රජාවැත්නෝර වාසය වෙන ස්ථානයේ වාසය කරන විද්‍යාඥයෝලා ධර්ම සාකච්ඡාවකදී මේ බාහිර කතාවල් මේ ධර්ම සාකච්ඡාව. ඇතැම් විට භාවනා විවේක ස්ථානවලට වැඩිපු ස්වාමීන් වහන්සේලා අර විදියට සාකච්ඡා කරන විදියට වැඩිමාල් වහාමුදුරුවෝ වෙන දැනට අනිත් පැත්තට කියලා ගිහිල්ලා ඉඳගන්න ඉඳගෙන ඉවරලා කතා පටන් ගන්න. මේ කතා පටන් ගන්න මේ රටේ රෝගී තොරතුරු එන්නේ. මේ ධර්මයේ පිටමතව සෑහෙන අවස්ථාවක් කරනවා කරන්නේ. සමහරු දේශනාවක් කරනවා සමහරු ප්‍රශ්න නගනවා. ශෛල ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ අනුබුද්ධ ස්වාමීන් වහන්සේ එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේලා වගේ ඇත්තට කියලා බෝධිංග සාරෝණේ සාකච්ඡා කරලා තියෙනවා. ධර්මදානතා මහරහතන් වහන්සේලා. ආනන්ද හම්බුණා මිත්‍යත්ව. එතකොට උන්වහන්සේ ධර්මයේ පිළිබඳව මට අවබෝධ කරගත්තා. මට මේ මේවා ගැන ආයෙ සාකච්ඡා කරන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ කියනවා. අනිත්‍යයන්ට ප්‍රයෝජන. සමාන්තර ප්‍රයෝජන වෙන්නේ. සාකච්ඡාව කරනවා. මේ තාමස්ථාව මාසෙකට හතර සැරයක්වත් කරන්න පුරුදු කරගන්න. ඒක ලොකු බරක් නැහැ මේක. අර හුඟක් හොඳ පිළිවෙල සාමාන්‍යයෙන් සාකච්ඡා කතා කරන කටිකා කරගෙන තියෙන අපේ ආචාර කීයකට පවත් ගන්නවා. දැන් සමහරුන්ට සමහර වෙලාවල් වල භාවනාව හොඳට තේරෙනවා. සමහරුන්ට සමහර වෙලාවල භාවනාව හොඳට තේරෙන්නේ නැහැ. අර භාවනාව හොඳට කරන්නේ නැති වෙලාවල සාකච්ඡා කරන්නේ නැත්නම් හොඳයි කියලා සමහරු හිතනවා. ඉතින් ඉතේ වුණත් අර වෙලාවක් නියම කරගෙන ඒ වෙලාවේ වැඩි කෙනෙක් ඉන්න තැනට යනවා නේ සත්‍යපතාවය. ගිහිල්ලා ඉඳ ගන්නවා ඉඳගෙන ඉවරලා සාකච්ඡාවට මොන මොනවා කර වැඩි විදියට හෝ එමෙන්නත්නම් මේ ගියසෝ ඉවරන සාකච්ඡාව ධර්මයක් ඉදිරිපත් කරගන්න මට මෙන්න මේ විදිහේ අදහසක් පහළ වුණා මට මෙන්න මේ විදිහේ ධර්මයක් දකින්න ලැබුණා කියලා කාරණේ ඒ ඒ විදිහේ කතාව ආරම්භ කරලා පටන් ගන්න එක නිසා ඒ කරුණටේ කියනවා ඊළඟට ඒ සම්බන්ධව අනිත් පැත්තම අදුපාඩු දිනවද මේ කියලා කියනවා නම් ඒ තියෙන අදුපාඩු වලින් එක්ක තියෙනවා සම්පූර්ණ නම් කවුරුත් එක්ක සාධු කියන අපිට වෙනවා සමහර විටක ඉස්සර කාලේ මේ සාකච්ඡාව මුළු රැයක්ම කරේ. මුළු රැයක්ම කරේ මේ අත්තන්ට ඒ රැය ගත වුණේ මේ සාකච්ඡාවේ. මෙන්න මේක බොහෝම වටිනා දෙයක්. ඒ ඒ නිදිමැරීම වටිනා නිදිමැරීම. ඒ ගෙවිච්ච කාලේ වටිනා කාලයක්. ජීවිතේටම වටිනා කාලය සාධනයට උපකාර වෙනවා. ඒ වාගේම අනාගත ජනතාවට ඒක ලොකු ආදර්ශයක් මෙන්න මේක ඒ යෝගාවචරය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ඉන්න බෑ වැඩි ඈතට යන්න ඕනේ නෑ මේක නම් ඈතට යන්නත් ඕනේ ඒ ඉන්නේ ඉස්සරහට වෙන්නේ කියලා සාමස්ථාවල කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි පොතක් අයින් කරන්න යනවා. ඒකට කතාව තේරුම් ගන්න පුළුවන් හිටු ඉන්නවා නම් කවුරුත් අද කරනවා. ඉතින් මෙන්න මේ ධර්ම සාකච්ඡාව කියන එක විචිකිච්ඡාව නැති කර ගැනීමටත් උපකාර වෙනවා භාවනාවටත් උපකාර වෙනවා එක ස්ථානයක උගන්වලා තියෙනවා සමපානුකවිතෝ චේතෝ විමුක්ති චේතෝ විමුක්තිය හරවත් වෙන චිත්ත විමුක්තිය අර්ථවත් ඵල විමුක්තිය ලබා ගැනීමට සම්පූර්ණ කර ගැනීමට උපකාර වෙන දේවල් අතරේ මේ සාකච්ඡාව ධර්ම සාකච්ඡාව ඉතා වටිනකක් කියලා තියෙනවා. එනිසා තමන් කරන්නා වූ භාවනාව බලවත් කර ගැනීමට සම්පූර්ණ කර ගැනීමට තනියම මානසික කරනවට වඩා බාහ්ම උපකාර වෙන අතරින් පතර මෙන්න මේ විදිහට සාකච්ඡාවට කියනවා. ඒ කියන්නේ හොඳ අදහස් එළිදෙනවා. තමන්ගේ භාවනාවත් භාවනාවටත් ඒකෙන් බාධාවක් වෙන්නේ නැහැ උපකාරයක් එනිසා මේ සාමච්ඡාවන් සම්පූර්ණ කරගන්න ඕන අද මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්යයන් වහන්සේලාගේ වාසස්ථාන වශයෙන් සඳහන් වන මේ කරුණ 10 පරවන කරුණ ඉවර ප්‍රකාශනයේ පංචංග විපරිණෝ හෝති යන්න පංචංග විපරිණෝ හෝති යන්න පළවෙනි අංගයක්. එතකොට මේ අද දවසේදී ප්‍රධාන වශයෙන් මතක් කරගෙන බලාපොරොත්තු වෙනවා මේ පින්වතුන් මේ යෝගාවතර පින්වතුන් හැම කෙනෙක්ම එක්ක වාගේම බලාපොරොත්තු සහිතව ඉදිරිපත් කළා ඉන්නේ මේ බුද්ධ සාධනෙ මේ යෝගාවතර ජීවිතේ අතුල් වෙලා ඉන්නේ. සුළු වශයෙන් හෝ ලොකු වශයෙන් හෝ ඥාති ඥාන කියන මේවා අපාර දාලා දේවල් අපාර දාලා මේ පැමිණෙන්නේ ඒ විදිහේ වටිනා කලකට අපේ බලාපොරොත්තුව මේ යෝගාශ්‍රම වැඩ පිළිවෙල මුළු රටටම උපකාර වෙන ආණ්ඩුවට අවස්ථා ගැනීමට සද්ධාවන්ත වීර්ය ඇති පින්වතුන්ට මඟ පෙන්වීමට ආරම්භ කරපු වැඩ පිළිවෙල. මේකට ඇවිල්ලා ඉන්නේ පිරිස. දැන් අද මේ අපේ නිස්සරණ වනයේ ඉන්න පිරිස ගැන අපි සලකා බලනකොට තනි තනියම සලකනකොට මේ පිළිස බොහොම වටිනා පිළිසක් කියලා මට වැටහුණා. හැම කෙනෙක්ම උදාාර අදහසකින් යුක්තව මේකට හැපුල් වෙලා ඉන්නේ. කුංචි අදහසකින් නෙවෙයි උදාාර අදහසකින්. මේ නැත්තම් මේ හතර ඇතුළත වාද වේද නැහැ. කලකෝලහල නැහැ. අර කොමගේ මේක ඔයගේ කියලා ඔය විදිය වාද කර ගැනීමට බෙදා ගැනීමට සංගලන කවුරුත් තම මෙහෙත්ම පරිත්‍යාගශීලී ගුණෙන් පිරිච්ච පිළිසක් බවට වැඩෙනවා මේ පිරිස ගැන කල්පනා කරනකොට මට කඳුළු හැදෙනවා අන්තයට ඒ තරම් පිළිසිත් වදහසින් මේ ඒකට සුළුල මේ අත්මේ පතවුම් කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ අදහස් සමුද්‍ර කර ගැනීමට ඉතාම සුදුසු තැන මේ ස්ථානයේ අතරෙන් මතට පොන්ජි පොන්ජි අදුපාඩුකම් ඇති වෙන්න පුළුවන් ඒ වාස්පා කේන්ද්‍රාහ අදුපාඩු නැතිවරගෙන මත්තට ඉතාමත් හොඳින් පහසුව සප්පාය පහසුව කියන මේවා සම්පූර්ණ කරගන්න මේ අස්තම් යම් කිසි අදහසක් පිට මේ යෝගාවචර ජීවිතයට දැක්කාම ඒ දැකපු යෝගාවචර ජීවිතය සමුද්ද කරගෙන ආරවට් කරගෙන ගැනීමට ඒකාන්තයෙන් සුදුසුතාවක් මේක කියන හැඟීම තියාගන්න ඕන ඒ වාගේම මේ සම දීන පදාම වර්තිලෙත් වන භාවනා එතකොට ධර්මයේ පිළිබඳ සැලකිල්ල කියන මේවා යෙදෙනවා ඒ වගේම මහෝදනයාට තමන්ගේ ශක්ති පරිපමණය ධර්මයේ කියා දෙන අනුමෝදනා පිළිබඳ වාසේ එනිසා මේ නැත්තම් මේ සිද්ධ වෙන්නේ මේ දෙවියන් සහිත ලෝකයාටම වටිනා හේගයක් ඒ වගේම තමන්ගේ ජීවිතවලට ලැබෙන්නේ වටිනා සත්‍යය වටිනා ආනිසංස රාජ්‍යය එනිසා මේ අතෝ සතුටු වෙන්න ඕන මේ ගත කරන ජීවිතය ගැන සතුටු වෙන්න ඕන දුක වශයෙන් විතර ගන්න දෙයක් ඇත්තේ නෑ සාධනික වශයෙන් අපිට සතුටු වෙන්න පුළුවන් ඒ සතුට නිතර නිතර පරපර ප්‍රීතිය ඇති කරගෙන ඒ සමාධිය ඇති කරගෙන අපේ විදර්ශනා භාවනාව සාර්ථක කරගන්නකොට පුළුවන් වෙනවා ඇති ඒ නිසා අද දවසේදී මීට වඩා යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේදී ඒ ආර්යයන් වහන්සේලාගේ උතුම් ගුණ දෙකින් මීට පමණයි මේ වකස් කළේ. මේ අත්දැක නැවත නැවත බලා ගන්න අවස්ථාව සැලසෙනවා ඇති. මේවා නැවත නැවත සලකාගෙන මේ ගුණයන් තම තමන්ගේ අභ්‍යන්තරවල දිනු කරගෙන තම තමන් බලාපොරොත්තු වන්නා වූ ඒ උත්තමාර්ථය අධිකාකෙත් මනේ ලබා ගන්නට මේ සම්පූර්ණ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා